රාජ්‍ය නායකයාද පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකායන බලාපොරොත්තුව අපේ රජයක් එනමැතිවරණයේදී හිටවීම මොද එක්සත් ජාතික පක්ෂ රජය දැනටමත් සමස්ත සංවර්ධන ක්‍රියාවලිය නතර කරලා තියෙනවා. ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු අප විසින් ඒවා ඉදිරියට කරගෙන යන බවක් පේන්නේ නැහැ. ඒ නිසාද හුඟාක් අයට රැකී ආරක්ෂා අවස්ථා නැති වෙන බව අපිට පේනවා. ඒ නිසා අපිට අත්‍යවශ්‍යයි මේ රටේ ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය රාජ්‍ය බලය ලබා දීම අත්‍යවශ්‍යයි.